සාරස අනිත් ප්‍රශ්න පසු අහන්නේද මාතෘකාවට අදාළ නැහැ. කමක් නැහැ කියන්න බලන්න. සාරස විදර්ශනා සිතකදී චිත්ත වීතිය ක්‍රියා කරන හැටි පොඩ්ඩක් පහදා දෙන්න පුළුවන් සුවනස්. විදර්ශනා සිතකදී චිත්ත වීතිය අනිත් විදිහටම තමයි මනෝද්වාරික චිත්ත වීතිය. එතකොට ඇහෙන් රූප ගන්නෑ, කනෙන් නාසයෙන් දිවෙන් කයින් ගන්නෙ නැහැ. එතකොට මනෝද්වාරික චිත්ත වීති තමයි බහුලව ඇති වෙන්නේ. එතකොට මේ චිත්ත වීති වලදී අර ජවන් සිත් ටික ඥාන සංප්‍රයුක්තව ඇති වෙනවා නම් තමයි එතන විදර්ශනා සංප්‍රයුක්ත කාර්යයක යෙදලා ඉන්නවා කියලා කියන්න පුළුවන් වෙන්නේ. නමුත් විදර්ශනාවේදී ඇති වෙන හැම චිත්ත වීතියක්ම ඥාන සංප්‍රයුක්ත නොවෙන්න පුළුවන්. තීන මිද්දේ මතු වෙන්න පුළුවන්. කාමච්ඡන්දේ මතු වෙන්න පුළුවන්. ඒතර කාමච්ඡන්දේ කියලා කියන්නේ බාහිර කරුණු ගැන රාගය ඇති වෙනවා කියන එකම නෙමෙයි. අර දැන් අර මනතුංග මහත්මයා කිව්වා වගේ තමන් ඉන්න කායික මානසික සැහැල්ලු තත්වයටම තමන්ගේ මනසේ ප්‍රිය බවක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක හොඳ තත්වයක් නිසා අපිට මේ ඇති වෙන මානසික තත්වය නුසුදුසු මනෝභාවයක් කියලා තේරෙන්නේ මොකද භාවනාවෙන් ගතසිත සැහැල්ලු වුණාම මේ தත්ත්වය පවත්වා ගැනීම අපරාධයක් නෙමෙයිනේ. හැබැයි මේ தත්ත්වයට අපි ප්‍රියවීම කියන තන අපහුමතු වෙන්නේ කාමච්ඡන්ද. ඉතින් එතකොට ඒ ජවන්සිත ඥාන සංප්‍රයුක්ත නැති වෙනවා. යන්නේ වගේ එක සැනකින් ඒවා වෙනස් වෙන්න පුළුවන්. විදර්ශනා සංප්‍රයුක්ත සිතේ සැබවින්ම ජවන් සිත් ඇතිවිය යුත්තේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්ගේ යුක්ත ප්‍රධාන වශයෙන් අමෝහ ඥාන සංප්‍රයුක්තව ඇතිවිය යුතුයි. එහෙම ඇති වෙනවා නම් තමයි එතන සැබෑ විදර්ශනාවක් කෙරෙන්නේ. නමුත් මුල් අවස්ථාවලදී අපිට 100ට 100ක්ම එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් තමයි අපි හරියටම විදර්ශනාවට බැසගත්තු කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමීන් එතකොට ස්වාමීන් කාමාචර මහා කුසල් සිතටේ පළවෙනි සිතේදී එතන ඒක විදර්ශනාවක්ද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සෝමනස්සාරද ඥාන සම්පූර්ණ අසංකාරික සිත. ඔව් ඒක ඥාන සම්ප ඒකත් විදර්ශනා සිතක් වෙන්නට පුළුවන් ඊළඟට සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිතත් විදර්ශනා සිතක් වෙන්නට පුළුවන් මොකද සසංකාරික බව කියලා කියන්නේ උත්සාහයෙන් ඇති කරන එකනේ ඒතකොට වරක් අපිට වැටහෙන්නේ වරක් ඒක බැලුවට තේරෙන්නේ ආය ආය ආය කල්පනා කරලා අපි ඒ ඥාන සංප්‍රයුක්ත සිත ගොඩනගා ගන්නවා එතකොට ඒ සිත සසංකාරිකයි හැබැයි ඒකත් ගොඩක් වෙලාවට විදර්ශනා පුහුණු කරන කාලේ දෙවනි සිත තමයි ඇති වෙන්නේ. සෝමනස්ස සහගත සෝමනස්ස සහගත බව නොතිබෙන්නත් පුළුවන්, උපේක්ඛා සහගත වෙන්නත් පුළුවන්. හැබැයි ඥාන සම්ප්‍රයුක්ත. ඥාන සම්ප්‍රයුක්ත බොහෝ කොට සසංකාරික සිත තමයි ඇති වෙන්නේ. අසංකාරික සිතක් ඇති වෙනවා නම් ඒක විශිෂ්ටයි. ආ පැහැදිලි ස්වරස්. හැබැයි බොහෝ පිළිස්වරාස දේවස්.